තෙරුවන් සරණයි. ලෝක කාම ගුණ වර්ගය. මාරපාස සූත්‍රය. සංයුත්තනිකායේ හතරවෙනි කොටසේ බුද්ධ ජයන්ත ත්‍රිපිටක ග්‍රන්ථ 16 වෙනි ග්‍රන්ථයේ 195 වෙනි පිටුවේ මහණෙනි ඉටු කැමැති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දත යුතු රූ ඇත. ඉඳින් මහාන තෙමේ ඒ පිළිගන්නේද ගුණ කියන්නේද ගැලී සිටින්නේද මහණෙනි මේ මහාන තෙමේ මරු වසන තැනට ගියේ මරු වසයට ගියේ මළ පුඩුව ඔහු ගෙල වැළඳුනේ යැයි කියනු ලැබේ. හෙතෙමේ මාර බන්ධනයෙන් බැඳුනේ මරහු විසින් කැමැති පරිදි කළ හැක්කේ වෙයි. සති භික්කවේ චක්කු විඤ්ඤාණය රූපා ඉත්තා කාන්තා මනාපා පිය රූපා කාමු සංහිතා රාජකීය තංචේ බික්කු අභිඥාතේ අභිවදති අජ්ජෝ සහාය තිට්ඨති අයං උච්චති භික්කවේ භික්ඛු ආවාසගතෝ මාරස්ස මාරස්ස වසංගතෝ පටිමුක්කස්ස මාර පාසෝ භද්දෝ සෝ මාර බන්ධනේන යතා කාම කරණීයෝ පාපී මතෝ මහණෙනි කනින් දතේතු සඳ ඇත නහයෙන් දතේතු ගඳ ඇත කනින් දතේතු ශබ්ද ඇත නහයෙන් දතේතු ගන්ධ ඇත දිවෙන් රසයුතු රස ඇත. කයින් දතයුතු පහස ඇත. මහණෙනි, ඊට කැමැති මනවඩන පිය දැහැ වූ කාමයෙන් යුත් සිත් అలවන සිතින් දතයුතු දහම් ඇත. ඉඳින් මහන තෙමේ එය පිළිගන්නේද? එහි ගුණ කියන්නේද? එහි ගැලී සිටින්නේද? මහණෙනි, මේ මහන තෙමේ මරු වසන තැනට ගියේ මරු වසයට ගියේ මරුගේ මල පුඩුව ගෙර වැදුණියයි කියනු ලැබේ. හේතෙමේ මර බැඳුමෙන් බැඳුනේ මර වූ විසින් කැමැති පරිදි කළ හැකි වන්නේ. තවද මහණෙනි, ඊට කැමැති මනවඩන පියදෑ වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු ඇසින් දතයුතු රූ ඇත ඉඳින් මහන තෙමේ එය නොපතාද ಗುಣ නොකියාද ගැලී නොසිටීද මහණෙනි මේ මහන තෙමේ මරු වසන තැනට නොගියේ මරු වසයට නොගියේ වේ මරුගේ මල පිඬුව ඔහු ගෙලින් ගිලිහුණියේයි කියනු ලැබේ හේතෙමේ මර බැඳුමෙන් මිදුනේ මරහූ විසින් කැමැති පරිදි කිසිවක් කළ නොහැකි වන්නේයි කියනු ලැබේ. මහණෙනි කනින් දතේතු ශබ්ද ඇත නහයෙන් දතේතු ගන්ධ ඇත දිවෙන් දතේතු රස ඇත කයින් දතේතු පහස ඇත ඊට කැමැති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් అలවන සිතින් දතයුතු දහම් ඇත ඉඳින් මහන තෙමේ එය නොපිළිගන්නේද ගුණ නොකියන්නේද ගැලී නොසිටින්නේද මහණෙනි මේ මහන තෙමේ මරුවසන තැනට නොගියේ මරුවසයට නොගියේ මරුගේ මල පුඩුව ඔහු ගෙලින් ගිලිහුණේයයි කියනු ලැබේ හේතෙමේ මර බැඳුමින් මිදුනේ මරහු විසින් කැමැති කිසිවක් කළ නොහැක්කේ වන්නේය. දැන් මායාගෙන් මිදෙන ආකාරයත් මේ සූත්‍රය තුල තියෙනවා. මාර වසඟයට යන ආකාරයත් මේ සූත්‍රය තුල මනාකොට දකින්න ලැබෙනවා. මාරයා යනු කවරෙක්ද? මාරයා යනු ඇත්තටම අපි ආශ කරන්නේ කොහොමද? අපි ඇලෙන්නේ කොහොමද? අපි බැඳෙන්නේ කොහොමද? අපි ගැටෙන්නේ කොහොමද? අපි ඇලෙන ගැටෙන ලෝභ දේශ මොහ සිත පහළ වෙන්නේ කුමකටද? ඒ යමයි මායя. ඒ ආත්ම දෘෂ්ටිය තමයි මායя කියන්නේ. දැන් බුදුන් වහන්සේ මේ සූත්‍රය තුල මායя විග්‍රහ කරන්නේ ඒ ආකාරයටයි. මායя විග්‍රහ කරන්නේ අපි ඇලෙන දේ තුල මායя අපේ ගෙල සිඳලන්න අල්ලගෙන ඉන්නවා කියලා. මනාකොට බුදුන් වහන්සේ මේ කාරණාව පෙන්නනවා ආයතන 6ම මායයෙන් බවට. ආයතන 6ම අල්ල ගන්නවා නම් යමකට හසු වෙනවා නම් ඒ මාර බන්ධණයට හසු වෙනවා කියලා මේ සූත්‍රය තුල මනාකොට පැහැදිලි කරනවා. ඉතින් අප දිගටම පැහැදිලි කරගෙන ආව නිවන් මඟ. එතනදී අප ඔබට ඉදිරිපත් කරා බාහිර සත්‍යයක් නොවන බව බුදුන් වහන්සේ මේ අන්ත දෙක පෙන්වන බව මෙලව කිසිදු ශාස්ත්‍රූන් වහන්සේ නමක් මේ අන්ත දෙකක් පෙන්නලා මැද නිවනක් ගැන කතා කරන්නේ නැහැ. ලෝකයේ එකම ශාස්ත්‍රූන් වහන්සේ ගෞතම අප දකින්නේ ලෝ එකම ශාස්ත්‍රූන් වහන්සේ බුදුන් වහන්සේ පමණමයි මේ අන්ත දෙකක් පෙන්නලා ඒ අන්ත දෙකේ මැද පෙන්නලා නිවන පෙන්නන එකම ශාස්ත්‍රූන් වහන්සේ. ඒතර ඔබට අනිත් හැම ආගමකම දකින්න ලැබෙන්නේ බාහිර ඇත්ත කරගෙන. බාහිර දෙයක් තියෙනවා. ඒ දේ පූජා කරන්න පුළුවන්. අපිට ඒකෙන් පින් කරගන්න පුළුවන්. අපිට දිව්‍ය ලෝක යන්න පුළුවන්. මේ ස්වර්ගයට යන පාර කියනවා. නිරයක් පෙන්නනවා. මේ මුත්‍යක් තියෙනවා. ඒකෙන් ගැලවෙන්න හොඳ තැනක් තියෙනවා. ස්වර්ගේ. අපි යන්න ඕනේ ස්වර්ගයට කියලා. මේක බාහිරෙන් තමයි යන්න හදන්නේ. නමුත් බුදුන් වහන්සේ කියනවා මේ මිත්‍යා දෘෂ්ටිකයි කියලා. මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මිත්‍යාව කියන්නේ මායාවට රැවටිලා දෘෂ්ටියට අසු වෙලා අද ඔබ දකිනවා සමාජය තුළ බෞද්ධ දර්ශනයේ අද බෞද්ධ සමාජයේ මෙතෙන්ට අනුගත වෙලා අද බෞද්ධ සමාජය තුළත් හිතනවා මේ නිර්යක් තියෙනවා දැන් මේ දිවි ලෝකයක් තියෙනවා දැන් එළිය දෙයක් තියෙනවා දැන් මේ දේ පූජා කරනවා දැන් අපි යනවා ස්වර්ගයට දිවි ලෝකෙට අනිත් ආගම් වල භක්තිය අන්ධ භක්තිය තියෙනවා. ඒක සාන්දිටික ධර්මයක් නෙමෙයි. ඒක නිසා මරණින් මත්තේ වෙන දෙයක් ගැනයි කතා කරන්නේ. මරණින් මත්තේ මොනව වෙනවද කියලා ඇත්තටම කිසිම කෙනෙක් දන්නේ නැහැ. නමුත් ඔවුන් විශ්වාස කරනවා මේක වෙනවා කියලා. ඇත්තටම අද බෞද්ධ දර්ශනය කොතනද තියෙන්නේ? අද බෞද්ධ අපේ පින්වත් ඇත්තන්ට මගහැරණු තැනක් තියෙනවා. ඒ තමයි බෞද්ධ දර්ශනය තුළ අන්ත දෙකම පෙන්නනවා. බාහිර අන්තයක් පෙන්නනවා. අභ්‍යන්තර අන්තයක් පෙන්නනවා. බාහිර අන්තේ සත්‍යයක් නොවන බව පෙන්නනවා. බාහිර නොව බාහිර තියනවද ඇත්තටම දෙයක්? අපි දෙයකට රැවටෙනවද? ඇස කන දිව නාසය කයමන ආයතන ආයත බාහිර මේ ශබ්ද ගන්ධ රූප ශබ්ද ගන්ධ රස පහස කියලා අපි බාහිරේ මේ දේවල් දකිනවද? බෞද්ධයෙක් බාහිරට යන්න හේතු නැහැ. ඒකට හේතුව බුද්ධ දර්ශනේ බුද්ධ දර්ශනය තුල පැහැදිලි කරන්නේ අන්ත දෙක මිදුණු තැනයි නිවන් මඟ බාහිර දෙයක් නැති බව සිතින්ම හදාගත්ත දේ අපි බාහිරට ගැට ගහලා බලන බව ඇත්තටම ඔබ මොහොතක් හිතලා බලන්න අපි හැමදාම කතා කරපු උදාහරණේ ඔබේ පහසුවට දිගටම ගන්නවා බාහිර පොතක් තියෙනවද ඔබ දකින ඔබට ඇහෙන හැම දෙම ඔබ මේ ලෙස උපමාවට ගන්න ඔබට දැන් කුමක්ද පේන්නේ? ගසක්ද? ඇඳක්ද? පුටුවක්ද? මේසයක්ද? ගෙයක්ද? ඕනම දෙයක්. ඔක සම්මුති නාමයක් නෙමෙයිද කියලා බලන්න. නාගස්, නුගගස් බාහිර තියනවාද? ගස් කියනවාද මම නාගා කියලා? පොත් කියලා දෙයක් බාහිර තියනවාද? පොත කියනවාද මම පොත කියලා? ඇත්තටම අපිම හදාගත්ත සම්මුති ප්‍රඥප්ති නාමයන් නෙමෙයිද අපි ඇසුරු කරන්නේ? චිත්තේන නීයති ලෝකේ නෙමෙයිද සිත තුල හැදුණු ලෝකේ නෙමෙයිද අපි ජීවත් වෙන්නේ බුදුන් වහන්සේ විශාල ධර්ම පරයයන් ටිකක් අපි හිතන විදිහට බුදු සමය තුල විවිධාකාර වූ අයට මෙන්න මේ සත්‍ය පෙන්වලා දීපු දේවල් කාරණා සූත්‍ර විදිහට අද එකතු කරලා අපි සූත්‍ර පිටකේ හදාගෙන තියෙනවා. ඇත්තට මේක ඊටාම වැදගත්. මේ පිටකයේ තුල පේන හැම සූත්‍රයකම නිවන් මඟයි පෙන්වන්නේ. බලන්න මේ මාරපාස සූත්‍රයේ මාර බන්ධනේ කුමක්ද? බාහිර දෙයක් තියෙනවා නම් ඒ දෙයට ඇලෙනවා නම් ඇලුම් කරනවා නම් බැඳෙනවා නම් ඒකෙන් ගැලවීමක් නැත්තම් ඔබ මාරයට හසු වී ඇති බව බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒක මනාකොට පැහැදිලි කරනවා. ආයතන 6ටම පැහැදිලි කරනවා. මේකේ සුවිශේෂී කාරණයක් තියෙනවා. ඔබ බාහිරට නොඇලෙනවා නම් බාහිර පොත් කියලා දෙයක් නැති බව දකිනවා නම් අන ඔබ බාහිර මිදෙනවා නම් අන මායයෙන් මිදෙනවා කියනවා. අන මාර දුකෙන් ඔබට කිසිදා දුකක් ඇති නොවන මගක් බුදුන් වහන්සේ දේශනා කරනවා. බුදු කෙනෙක් ඇත්තටම ලෝකෙට හෙළි කරන්නේ කුමක්ද? දුකෙන් මිදෙන මගක්. දුක ඇති වෙන්නේ කෙලෙසද? අපි දුක් විඳින්නේ හිතින්. එහෙමනම් සිතින් මිදෙන මගක් නෙමෙයිද දුකින් මිදෙන මග? ඔව් ඇත්ත. සිතින් මිදෙන මගයි දුකින් මිදෙන මග එයමයි නිවන් දකින මඟ. සිතින් මිදීමමයි නිවන කියන්නේ. වෙන අමුතුම දෙයක් නෙමෙයි. ඒකට අපි සත්‍ය දකින්න ඕනි. අපි දර්ශනේ දැනගන්න ඕනි. බුද්ධ දර්ශනේ ඊටාම වැදගත්. දස්සනා පහතබ්බා බලන්න සබ්බාසව සූත්‍රේ පටන් ගන්නේ කොහොමද කියලා. අදිවාසනා පහතබ්බා විනෝදනා පහතබ්බා සංවරා පහතබ්බා පටිසේවනා පහතබ්බා අවසානයේ හත්වෙනි තැනදී කියනවා භාවනා පහතබ්බා කෙලෙස් ඡය කරන සූත්‍රයේ සබ්බ ආශ්‍රවෂ පටන් ගන්නෙම දස්සනා පහතබ්බා. දර්ශනයේ ප්‍රහාණය වන කෙලෙස්යන් 150ට වැඩි බව ධම්ම සංකීර්ණේ ඔබ දිගින් දිගට බලාගෙන ගියොත් ඔබට ලැබෙනවා දකින්න සෝවාන් වෙන හැටි ඒ සෝතාපන්නි අංග කියනකොට හැම තැනදීම කියන්නේ දර්ශනයෙන් ප්‍රහාණය වීමනි සෝවාන් වෙන්න හේතුවයි කියලා. දර්ශනයයි සෝවාන් වෙන්න හේතුව කියලා කියන්නේ. එහෙමනම් මේක අවබෝධඥානයෙන් නිවන් දකින්නේ. සංකිතේ නිබ්බිදාය. බුදුන් වහන්සේ මනාකොට මේ තැන් පෙන්නනවා. සබ්බේ ධම්මා නාලං අබිනිවේසා. ඔබේ සිතට එන කිසිදු අරමුණකට ඔබ රිංගන්නේ නැත්නම් ඔබ නිවන් දකිනවා. මේ බුද්ධ වචනයයි. ඉතින් බලන්න හැම තැනම පෙන්නන කාරණේ කුමක්ද? බාහිරින් මිදෙන්න කියන එක. බාහිර සත්‍යක් නොවන බව. ඒ සිතේම හැදෙන මායාව බව. මේ දර්ශනය බුද්ධ දර්ශනයයි. ඇයි බාහිර පොතක් තිබුණොත් බාහිර දෙයක් තියනවා කියන්නේ එතන භවයේ බාහිර දෙයක් තිබ්බොත් ඒක හේතු නිසා හටගත්තේ. බාහිර පොත් කියලා දෙයක් නැහැ. හේතු නැති වෙනකොට නැති වෙනවා. ආලෝකයක් නැතුව ඔබට පොතක් පේනවද? නැහැ. එහෙමනම් පොත දකින හිත ආලෝකයට ඇති නැද්ද? ආලෝකයට ඇති. හොඳට බලන්න. ආලෝකයක් නැති තැන අන්ධකාරයි. ඔබට කොහෙන්ද පොතක් පේන්නේ? ඔබට එතකොට ඇසින් පෙනීම නැති වෙනවා. ඇසින් රූපයක් පෙනීම ඒ අරමුණ රූපයක් දැකීම පොත දැකීමේ සිත ඔබට අහිමි වෙනවා. ඒ කියන්නේ මේ සිත ආලෝකයට අයිති. ආලෝකේ නැත්තම් සිත නැහැ. අන්න බුදුන් වහන්සේ පෙන්නනවා හේතුඵල ධමයක්. ආලෝකයක් ගසත් නිසා ඇති වුණු ප්‍රතිබිම්බේ ඔබේ මේ සිත කියන්නේ. එහෙම හේතු නැති වෙනකොට ඒ අටගත් ප්‍රතිබිම්බේ මායාව ආලෝකයටයි තිනේ. ගසට අයිතිත් නැහැ. එහෙමනම් මේ සිත ඔබට අයිතිද? ආලෝකයට අයිතිද? ඇත්තට මේ සිත ඔබට අයිතිත් නැහැ. මේ හැම ආයතනයකම කතාව මේකයි. මේ ප්‍රසාදවත් වීමක් අපි සිතක් පැනවීමක් තියෙනවා. මේක දෘෂ්ටියක්. ඒකයි මේක ඔබ දකින්න සක්කාය දෘෂ්ටිය. තියෙනවා සත් ගොඩවල් කාය සියල්ලම තියෙනවා ගොඩවල් ඇස කන දිව රූප ශබ්ද වර්ණ ගඳ මේව සේරම පහස එකතු කරලා අපි තියෙනවා කියලා පුජ්‍යලයක් හදාගෙන ඉන්නවා. එත තාක් අපි ඉන්නේ රැවටිලා මායාවට හසු වෙලා මායාවට කොටු වෙලා. ඇයි තියෙනවා කෙනෙක් ඉන්නවා ඒ ඉන්න කෙනා මැරෙනවා. අන්න මායාව මරණයත් එක්කයි ගැට ගැහිලා තියෙන්නේ. දැන් ඔබට මුකුත් එහෙම හම්බ වෙන්නේ නැත්තම්, බාහිර එහෙම දෙයක් නැත්තම්, තියෙන දෙයක් නැත්තම් දැන් ඔබට මරණයක් නැහැ. අන්න මායාවෙන් මිදෙනවා. මේක පුදුම කතාවක්. මේක ඇත්තටම දෘෂ්ටියක කතාවක්. සම්මා දිට්ඨියට එනවද මිත්‍යා දෘෂ්ටියේ ඉන්නවද කියන එක ඔබේ තීරණයක්. ඔබ හොඳින් හිතලා බලන්න මේ පරම සත්‍ය ඔබ දකින්නම ඔබට නුවණක් තියෙන්න ඕනි. ඇයි අපි භාවනා කරන්නේ? ඇයි අපි සමතේ වඩන්නේ? අපේ හිත විසිරෙනවා. අපේ හිත කලබලයි. අපිට මේ සත්‍ය දකින්න බෑ එතකොට. එතකොට ඔබට විදසුන් නුවණ නැති වෙනවා. අන්න සමතේ හිත සිහිය ඒකාග්‍ර කරගෙන ඔබ විදර්ශන ඥානේ මේ හිතට එන අරමුණේ සත්‍ය දකිනවා. එවිට ඔබට මහා ප්‍රඥාවක් පහළ වෙනවා. ඒ සිතේ අනිත්‍ය ස්වභාවය දකිනවා. ප්‍රඥා භාවයේ තබ්බ විඥානම් පරිඤ්ඤය ප්‍රඥාවෙන් ඔබ මේ සිත නැමැති විඥානයේ මායාව පරිඤ්ඤයෙන් අවබෝධ වෙනවා ඔබට අන්න යථාභූත ඥානය ලැබෙනවා අන්න ඔබගේ ප්‍රඥා ලෝකේ පහළ වෙනවා අවිද්‍යාව ඝන අඳුර දුර යනවා ඔබ ඇත්තටම නිවන් මඟ කියන්නේ සිතේ සත්‍ය දකින්න එකයි සිතේ සත්‍ය දකින්න කෙනාට ඒ සිතේ සත්‍ය දැකලා ඒ සිතේ මායාවට නොරැවටි සියලු දුකෙන් මිදීමේ හැකියාව ලැබෙනවා දුක හටගෙන තියෙන්නේ මායාවක් නිසායි. විඥානයේ මායාව මාරූපමංච විඥාන. මේ මායාව කොයිතරම් ප්‍රබලද? බලන්න මේ සූත්‍රයේ අන්තිම කොටසෙන් ඔබට මේ මෙහි ඇති ප්‍රබලතාවය පේනවා. මහණෙනි, කනින් දත යුතු ශබ්දයක් ඇත. නහනෙන් දත යුතු ගඳක් ඇත. දිවෙන් දත යුතු රසක් ඇත. කවින් කයින් දත යුතු පහසක් ඇත. ඊට කැමැති මන වඩන පියදෑ වූ කාමයෙන් යුත් සිත් అలවන සිතින් දත යුතු දහම් ඇත. ඉතින් මහන තෙමේ එය නොපිළිගන්නේද? ಗುಣ නොකියන්නේද? ගැලී නොසිටින්නේද? අන්න ඒකට ඇලෙන්නේ නැද්ද? දැන් මේ ශබ්දවලට, වර්ණවලට, ඔබ දකින රූපවලට, ඔබගේ ගන්ධවලට, රසවලට, පහසට ඊටත් වැඩිය මේකේ භයානම කතාව තමයි අද ඔබට දකින්න ලැබෙනවා හැමතැනම මන වඩන මේ සිහින මවනවා මිනිස්සුන්ට ඔබ දකිනවා ධර්මයේ නාමයෙන්ම බොහෝ අය දේශනා කරන්නේ මේ රාගේ ద్వේසේ මෝහේ වැඩි වෙන භවය පතන මීටත් වැඩිය හොඳ ලෝක තියෙනවා කියලා ඒ යන්න පුළුවන් කියලා ඔබගේ ආසාවන් වැඩි දියුණු කරන දේශනා මේකයි මන වඩන ධම්ම කියන්නේ අද මේ මාර මාර මේක මාර සංඥාවක්. ඔබ නොදන්නවා වුණාට ධර්මයේ මායя බවට පත් වෙලා ඇවිල්ලා තියෙනවා. අද මේ මේ සමාජය තුළ මේ සිද්ධ වෙලා. ඉතින් අපි ඇස්සරින්න ඕනි කාලයක්. අපේ ඇස් විවර වෙන්න ඕනි. ඔබ මේ යුගයේ තියෙන අවදානම දකිනවා. හැම තැනම මිනි මිනිස්සු මෙරි මෙරි වැටෙනවා. මුළු ලෝකෙම කටවල් වහගෙන මුළු ලෝකෙම මර බියෙන් වෙලෙනවා. ඒ අතර බුදු කෙනෙක් පහළ වෙලා මේ ලෝකෙට දේශනා කරපු මේ සත්‍ය කුමක්ද කියන එක ඉස්මතු වෙන යුගයකුත් මේ අවසන එන බව ඔබට නොහැටේද ඒසේමයි ඔබගේ දැස් විවර වෙනවා ඔබගේ දැස් අවදි වෙනවා සත්‍ය හෙළි වෙනවා මේ අසකන දිවනාසය කය මන පිනවීමම අද සමාජයේ නොඑක් විදිහේ ආකාරයට සිද්ධ වෙනවා ධර්මයේ මුවාවෙන්ම අධර්මයේ ඇවිලා සමාජයේ හොයාගන්න බැරි තරමට බුදුදහම ඇත්තටම සැඟවිලා දැන් අවදි වෙන්න කාලයයි සත්‍ය අවදි වෙනවා ඔබට දැන් සත්‍ය පේනවා මේ තාක් හැම ආගමකම ස්වර්ගයට යන්න කතා කරපු දේ බෞද්ධ දර්ශනයට ඇතුළත් තුල ඇතුල් වෙලා රිංගලා ඒක අනිත් ආගම් වලින් උණු ඒ ධර්මයේ සැඟව ගිය නිසා සිදුණු දේ අද ධර්ම ඉස්මතු වෙනවා. අන්ත දෙකක් පෙන්නනවා. බාහිර දෙයක් නැති බව පෙන්නනවා. දැන් ඔබ රැවටෙන්නේ නැහැ. ඔබ මේ රාගදේශ මොහ සිත ඔබට උපදින්නේ. කාම භූමියේ උපදින සිත්. නමුත් ඔබ මේ සත්‍ය දකිනවා නම් බාහිර දෙයක් එහෙම නැති බව දකිනවා නම් ඔබට රාගදේශ මොහ සිත් උපදින්න හේතු නැති වෙනවා. ඇයි හැම මොහොතෙම ඔබ දකිනවා බාහිර නෙමෙයි ඔබේ සිත කියලා. ඔබ ඉරිසියා කරන්නේ කාටද? ඔබ ගහගන්නේ කාටද? ඔබ ද්වේෂ කරන්නේ කාටද? ඔබ හොරකම් කරන්නේ මොනවද? බාහිර එහෙම දෙයක් ඔබට හම් වෙන්නේ නැහැ. අන්න මේ සද්ධර්මයේ තුල ධර්මයේ ඉස්මතු වුණු තැන මේ මිනිසුන් ඇත්තටම මේ මරා ගන්න මේ මේ වැරදි වැඩවලට යොමු වුණු ඒ द्वේෂයේ වෛරයේ ඉරිසියාව ගිනිගත් මනස මිදෙනවා. මිනිස්සයා කුසල වෙනවා. අන්න මේ කුසල කුසලයේ පිහිටි මිනිසයා ඇත්තටම නියත සම්බෝධි පරායන වෙනවා කිසිදා දුගතියක උපදින්න හේතු නැහැ කිසිදා ඔබ දුගතියක නොයිපදින්න මේ ධර්මයේ පිළිසරණ ඔබට තියෙනවා ඔබ ඒක දැස්සර බලන්න යුගය ඇවිලා මේ ධර්මං විනා නත්ති පිතාච මාතා ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ හවේ රක්කති. ධර්මයේ හැසිරෙන්නා ධර්මයෙන්ම රැකෙනු ලැබේ කිව්වේ. මෙන්න මේ ධර්මයේ දකිනවා නම් යමෙක් මේ බුද්ධ දර්ශනය තුළ තියෙන මේ ධර්මතාවය දකිනවා නම් ඔහු ඇත්තටම මේ ලෝකේ රැකෙනවා. ඒකට හේතුව ඔහු කාටවත් අවඩක් කරන්නේ නැහැ. ඔහු කවදාවත් කිසි කෙනෙකුගේ දෙයක් හොරකම් කරන්න, වෛර කරන්න, iriසියා කරන්න, ගහ ගන්න, මරා ගන්න යන්නේ නැහැ. ඒ ධාර්මික සමාජයේ බිහි වෙනවා. මේ ධර්මයේ තුලිනුයි මේ සිදුවන්නේ. ඒ උතුම් ධර්ම දීපේ මේ ධර්මයේ ඉස්මතු වුණොත් අවදි වෙන බව අපි කිව්වේ ඒකයි. ඔබට වැටහෙනවා ශ්‍රී සද්ධර්මයේ කොයිතරම්ම ගැඹුරුද ඒ කොයිතරම්ම මනරම්ද ඒ ඇත්තටම මිනිසුන්ට කොයිතරම් වටිනා සහගත පරම සත්‍ය මෙහි අඩංගුයි. ඒ ඔබට දැනේවි. ඇත්තටම ඔබට කුසලයේ පිහිටන්න කිසිදු බාධාවක් නැහැ. ඔබ කුසලයේ පිහිටියොත් ඔබගේ සිත ඔබගේ විඥානය තමයි කියන්නේ බාහිර මේවා තියනවා කියලා. ඒ අනුවයි ඔබ බාහිරෙන් පින් කරන්නේ දේ යන්නේ. නමුත් ඔබ මේ කුසලයේ පිහිටියොත් ඔබ සත්‍ය දකිනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ මේ කරන පින්දාම් ඔయిత වැඩිය කරනවා. ඇයි ඔබ දන්නවා ඔබගේ සිත පිරිසුදු වෙන බව. ඔබ රැවටිලා පින් කරනවා නෙමෙයි. බාහිර ඇත්ත වෙන තැන සතුත් ඉන්නවා. බාහිර ඇත්ත වෙන තැන සියලු ආගම් තිබෙනවා. හැබැයි බාහිර ඇත්ත නෙමෙයි නං බාහිර කොහෙන්ද පොත්? බාහිර කොහෙන්ද ඔබ හිතන එක නමක්වත් සම්මුති ප්‍රඥාප්ති මිනිස්සු හදාගත්තේ බාහිර තියනවාද? බාහිර බිත්තියක් තියනවාද? බාහිර තියෙන වැලි, ගල්, සිමෙන්ති අපිට පේනවද? අපි කතා කරන්නේ හදාගත්ත සම්මුති ප්‍රඥාප්ති. අපි හිතේ හදාගත්ත ලෝකේ ජීවත් වෙන්නේ. බාහිර ඇත්ත ලෝකේ අපි ජීවත් වෙන්නේ නැහැ. හතර මහ භූත අපිට පේන්නේ නැහැ. නමුත් බුදුන් වහන්සේ ආලෝකෝ උදපාදි කියලා මේ ඇස් විවර කරලා සත්‍ය පෙන්නනවා. ඒ සත්‍ය දකින කෙනා දකිනවා බාහිර නෙමෙයි අපි ජීවත් වෙන්නේ සිත ඇතුලේ ලෝකේ චිත්තේන නියති ලෝකේ. එහෙමනම් අපි පින්දාම් කරන්නේ අපේ සිත පිරිසිදු වෙනවා. අපි දානයක් දෙනකොට අපේ සිත අපේ අපේ සිතටයි අපි ස්කන්ධ වලටයි මේ දානේ දෙන්නේ. අපි සිතේ අපේ අපේම ආයුෂ වැඩි වෙනවා. අපිටමයි දානේ ආයි ලැබෙන්නේ. ඇයි අපි මේ දේවල් කරන්නේ අපේ හිතටමයි. බාහිර කියලා ගියොත් ඒක අපිට බාහිරට දාලා අපිට ඒක නිසා account එකකට දැම්ම වගේ රැස් වෙලා කොහෙන් හරි එනවා කියලා හිතනවා. නමුත් නියත සම්බෝධි පරායනන කුසලයේ පිහිටි කෙනා එන එන සිත දකින කෙනා දැන් ඔබට සිතක් උපදිනවා. ඔබේ සිත නුවණින් දකිනවා. ඒ යථාර්ථය දකිනවා. යථාභූත ඥාණයෙන් දකිනවා. එතකොට මේ එන සිත ඇත්ත දකිනකොට ඔබේ සිත බව ඔබ දකිනවා. ඔබ පින් කරනකොට ඒ හැම පිනක්ම කුසලයක් හැම කුසලයක්ම පිනක් බවට පත් වෙනවා. ඔබ කරන හැම දෙයක්ම පිනක් බවට පත් වෙනවා. ඔබ දැන් මල් පූජා කරන්න, ඔබ දැන් ගාත කියන්න, ඔබ දැන් ওই කරන හැම දෙයක්ම වෙනද විදියට කරන්න. ඔබට වෙනදාට වැඩි සද්ධාාවක් උපදිනවා. ඔබට වෙනදාට වැඩිය අර අමූලිකා සද්ධා නෙමෙයි. ඔබට උපදිනවා සම්්‍යක් සද්ධාාවක්. මේ ශාසනය තුල ඔබ මේ බුද්ධ ශාසනය තුල සැබෑම සද්ධාවන්තයා බවට පත් වෙනවා. ඔබ සැබෑම බෞද්ධයෙක් බවට පත් වෙනවා. භවය කියන්නේ බාහිර පොතක් හම් වෙන එක. බෞද්ධයා කියන්නේ බාහිර පොතක් හම් වෙන්නේ නැහැ. භවයෙන් මිදෙන කෙනා බෞද්ධයා වෙනවා. මේ කතාව අති සුන්දර කතාවක්. බෞද්ධයාට වටිනාම දේශනයක් ඔබට මේ අසන්න ලැබෙන්නේ. මේ සම්මා දිට්ඨියට එන හැටි. මිත්‍යා දෘෂ්ටියේ මිදිලා සම්මා දිට්ඨියේ ඉඳගෙන කුසලයේ පිහිටලා පින්දාම් කරන හැටි අපි මේ කියලා දෙන්නේ. අපි පින් කරන එක ඊට වැඩිය හොඳට කරන හැටි කියලා දෙනවා. හැබැයි රැවටිලා නෙමෙයි මේක අවබෝධයෙන් ඔබ කරනවා. ඒක තමයි වටින්නේ. ඉතින් මේ මග තමයි අපි ආ යුතු මග වන්නේ. ඒ සද්ධර්මයේ ශ්‍රී සද්ධර්මයේ මන අවබෝධයෙන් ඒ සත්‍ය දර්ශනේ හොඳින් දැනගෙන සැබෑ බෞද්ධයෙක් වෙලා ඔබට පුළුවන් මේ සතර අපායෙන් මිදිලා මේ මාර බන්ධනයෙන් මිදිලා ඒ මර බියක් ඇති නොවන ඒ සාන්ත සුවයටපත් වෙන්න මේ ලෝතුරු සුවය ඔබට හමු වෙනවා. මේ ආයතනවල ඔය ඇස කන දිවනාසය පිනවන ශබ්ද රූප ඒ සුවය නෙමෙයි. ඔබ මේ මග ගියොත් ඔබට ඒකෙන් මිදුණු පුදුම පුදුම සාන්ත සුවයකට ඔබටපත් වෙන හැකියාව තියෙනවා. ඒ සුඛය ඔබට හිමි වෙනවා. ඒ ලෝතුරු සුවේ ඔබට මේ කුසලයේ පිහිටි කෙනාට ඒ කාන්තේම හිමි වෙනවා. ඔබ බාහිර ඇත්ත කරගෙන පින්දාම් කොච්චර කරත් ඔබට ඒක හිමි වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මල්ලිකා දේවිය අසිදිසි මහා දාණය දුන්නා. ලෝකේ ඊට වැඩිය කාටවත් දාන දෙන්න බෑ. මල්ලිකා දේවිය ඇයි දුගතියට ගියේ? කුසලයේ පිහිටියලා සිටියනම් එක වෙන්නේ නෑ. කුසලයේ පිහිටි කෙනෙක් කවදාවත් දෙන දානේ දුගතියට වැටෙන්නේ තු නෑ. අන්න එහෙමනම් ඔබ කුමක්ද කළ යුත්තේ? ඇත්තරම වැදගත්ම දේ තමයි බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන කුසලයේ පිහිටන එක. අන්න එතනට එන්න. ඊට පස්සේ ඔබ දෙන්න හැම දානයක්ම එය කුසලයට අනුගතයි. නියත සම්බෝධි පරායනයි. ඔබ හෙට හුස්ම ටික ගියත් ඔබ සුගතියක පිහිටනවා. ඒ සුගතියක පිහිටන ආකාරයේ අපි ඉදිරි සූත්‍රවලදී ඔබට තවත් මනාකොට පැහැදිලි කරන්න. අපි අද මේ මාරපාස සූත්‍රය තුළ මාරයාගෙන් මරබියෙන් මිදෙන ආකාරය